කන මිත්‍රවරුනි අප අද මේ කුසලාන විද්‍යාලයේ මේ ශාලාවේදී මුලගන්නේ මාස කීපයක් තිස්සේ අප පුරුදු කරමින් යන මේ භාවනා ක්‍රමය පිළිබඳව තවදුරටත් අවධානය යොමු කරන්න තවදුරටත් ඒ ගැන එහාට කතා කරන්න මේ භාවනාවෙන් සිතේද අපේ ජීවිතයක් නිරවුල් වෙන්නේ සම්පූර්ණ වෙන්නේ කියන කාරණය ගැන පැති දීපේකින් කරුණු හොයා බලන්න. කල්යාණ මිත්‍රවරුනි ඔබ අප කවුරුත් පිළිගන්නවා මේ භාවනාවෙන් හොඳක් යහපතක් වෙන බව. කොහොමද මේ යහපත සිද්ධ වෙන්නේ? කෙසේද මේ භාවනාවෙන් කෙනෙකු වෙනස් වෙන්නේ කියන කාරණය. පිළිබඳව අප ටිකක් අද අවධානය යොමු කළොත් දැන් මේ අපේ ජීවත් වීමේදී අපේ ශරීරය සහ සිත දැන් මම කියලා කියන්නේ සිතටයි ශරීරයටයි එයින් පිට මම කියලා කියන්න දෙයක් අපට හොයාගන්න බැහැ. ඒතර මම කියා අප අපවම අඳුනාගන්නේ තව කෙනෙකුට මම කියා පෙන්නන්නේ හිතක්. හෝ ගතක්. දැන් ලක්ෂණයි කියලා කිව්වොත් එතන බොහෝ විට ශරීරයේ සම්බන්ධයෙන් කෙනෙකු ලක්ෂණයි මා ලක්ෂණයි එහෙම කවුරු හරි කතා කරනකොට ඒ ලක්ෂණයි කියා කියන්නේ කෙනෙක්ගේ ශරීරය. එතකොට එතන මම කියලා කිව්වේ ශරීරය. ඉතින් ලක්ෂණ විතරක් නෙමෙයි මේ ශරීරය ආශ්‍රිතව අප මම කියන වචනේ පාවිච්චි කරනවා බොහෝ දේවල් වලට. මට බඩගිනි මට නිදිමතයි, මට රස්නේ, මට පිපාසයි, මට මහන්සි, මට ඉස්සේ රදේ, මට සනීප මම මහතයි, කෙට්ටුයි, කොටයි, උසයි. දැන් ඔය මම මම උසයි මම කෙට්ටුයි මට දිගහයි ඔය හැමතැනම මේ මම කියා කියලා කියන්නේ මොකටද හරිද ඒ වෙන මොනවත් මේ මහතයි කියන්නේ කෙට්ටුයි කියන්නේ සුදුයි කියන්නේ කළුයි කියන්නේ ලක්ෂණයි අවලක්ෂණයි ඒ සියල්ල දෙවිසයි නිදිමතයි හැම දෙයක්ම කියන්නේ කල්යාණ මිත්‍රවරුනි හරියට එතකොට ඔන්න මේ මම මම කියන වචනය අප පාවිච්චි කරනවා හැබැයි හිතා බලා නැහැ මොකටද මේ මම කියන්නේ? ඉතින් මේ මම කියන්නේ කවුද කියන එක මහා දාර්ශනික ප්‍රශ්නයක් විදිහට ලෝකේ කවදාවත් කතා කරා. මේ හැම ආගමක්ම දිවි වෙන්න මූලිකම කාරණයක් තමයි මේ මම කවුද කියන්නේ. ඉතින් ආගම්වල දර්ශනේ මේ ප්‍රශ්නේ කතා කරනවා කවුද මම කියන්නේ. ඒ බුදුදහමේ එක බොහෝම සරලව ඔය මම කියලා කියන්නේ ශරීරය. ඉතින් ඒ බව පේනවා. ඔය මම කියන වචනේ පාවිච්චි කොට අප කරන විවහාර දිහා බලනකොට මා තරුණයි මා වයසයි. ඒ කියන්නේ ශරීරය. හැබැයි ශරීරයකට විතරක්ම නෙමෙයි මම කියන්නේ. අපේ මානසික ක්‍රියාවලියටත් මම කියනවා. දැන් අප මට මතකයි කියනවා. ඒ මතකයි කියා කියන්නේ ශරීරයේ සම්බන්ධ කාරණයක් නෙමෙයි. ඒකට මතකේ හිතට සම්බන්ධ දෙයක්. එහෙනම් නැත්නම් මට දැන් මතක නෑ. මට බොහොම ඉක්මනට අමතක වෙනවා. ඒ මම කියන්නේ කාටද? මේ ඇහැටවත්, කොන්දේටවත්, ඇඟිලි අතපයටවත් නෙමෙයි හිතට. ඒ වගේම මම හරි සතුටින් ඉන්නේ දැන්. කල්යාණ මිත්‍රවරුනි, එතන මම කිව්වේ හිතට. දැන් හිතේ සතුට තියෙනවා. ඉතින් මම සතුටින් ඉන්න කෙනෙක් කියා කියන විට ඒ සතුටින් ඉන්නේ කවුද හිත? මට මේ දවස්වල හරි නෑ. බොහෝම ඉක්මනට කේන් කියනවා. ඒ වගේම කියනකොට ඒ හිතට මේ අතපයට නෙමේ තරහ එන්නේ හිතට. මම හරි දුකින් ඉන්නේ. ඒ හිතට. එතකොට හොඳට බලන්න මේ මම කියන වචනේ පාවිච්චි වෙනව වාරයක් වාරයක් පාස්සා මේ මම කියා කියා තිබෙන්නේ කාටද? එක්කෝ මේ ශරීරයට නැතිනම් හිතට ඔය දෙකින් බාහිර තවත් තුන්වැනි දෙයකට කිසි කෙනෙකු මම කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ. කිසිම දෙයකට මම කියන්නේ එක්කෝ ශරීරයට නැතිනම් හිතට හැබැයි එතකොට මේ මම සීමා වෙනවා. ශරීරයට සහ හිතට. එයින් පිට නැහැ මමෙක්. මම ඉන්නේ එක්ක ශරීරයේ එක්ක හිතේ. ඉතින් ඒ නිසා බුදුදහමේ කියනවා මෙතන නාම රූපයක් තියෙනවා. එතන නාම කියන්නේ හිතට රූප කියන්නේ ශරීරයට. දැන් ওই නාම රූපයෙන් පිට මම හොයන්න බෑ. මේ කොහේ හරි වෙන තැනක මම කියලා කෙනෙක් ඇති එව්වට හම්බ වෙන්නේ නැහැ. මම කියන හැඟීම ඇති වෙන්නේ ශරීරය සම්බන්ධයෙන් නැතිනම් හිත සම්බන්ධයෙන් බොහෝ විට මේ දෙකම එකතු වෙලා. දැන් කල්යාණ මිත්‍රවරුන් හැබැයි මම කියන්නේ ශරීරයට සහ හිතට පමණක් වුණාට මගේ කියලා කියන දේ නම් සීමාවක් නැහැ. ඕනෑම දෙයකට මගේ කියන හැඟීම ඇති කරගන්න පුළුවන්. අහවල් දෙයට මගේ කියන හැඟීම ඇති කරගන්න බැහැ කියා එහෙම නීතියක් නැහැ. ඒ හිතේ ඇති වෙන සිතිවිල්ලක් ඉතින් මේ තේින්න තියෙන කුතු බංකු ආ ඒවත් මගේ කියලා හිතන්න පුළුවන් කෙනෙක්. භෞතික වශයෙන් උත් අවශ්‍ය නම් මිලදී ගන්න පුළුවන්. අයිති කරගන්න පුළුවන්. ඉතින් ඒ මගේ කියන එකේ ඕන තරම් එහාට එහාට එහාට යන්න පුළුවන්. මේ ඉරත් මගේ, හඳත් මගේ, තරුත් මගේ, ආසත් මගේ, විස්සයත් මගේ. එහි සීමාවක් නැහැ. මේ මගේ කියන හැඟීම නම් සීමාවක් නැහැ. ඒකට මම සීමිත හැඟීමක්. බොහෝම සීමිතයි. හිතටයි, ශරීරයටයි විතරයි සීමා වෙන්නේ. හැබැයි හිතයි ශරීරයේ ආශ්‍රිතව ඇති වෙන මම අයිති කරගන්නවා කෙලවරක් නැති ලෝකයක් මගේ කියන්නේ. එතකොට දැන් මේ කාරණේ පැහැදිලි ඇති. දැන් බලන්න මගේ කියන දේවල් එක එක අරන් බලන්න. මේ ඇඳන් ඉන්න ඇඳුම් කාගේද මගේ. මගේ ඇඳුම ලස්සනද කියලා. එතකොට ඔය අපේ බඳන් ඉන්න ඔරලෝසු සාවහන් ඒ ඔක්කොම මදි. ඉතින් එතනින් එහාට එහාට ටික ටික යන්නේ මේ පාසලක් මදි. තවත් එහාට ගියාම මගේ කියන්නේ අම්ම කෙනෙක් ඉන්නවා තාත්තා කෙනෙක් ඉන්නවා මහත්තයෙක් ඉන්නවා සමහර විට දූ දරුවන් ඉන්නවා මගේ දෙයක් තියෙනවා රැකියාවක් තියෙනවා මගේ ඉතින් ඔහොමම යන්න වාහනයක් ඇති ඉතින් මගේ කියන දේවල් ගැන ටිකක් හිතන්න මහා දිගලයිස්තුවක් හදන්න පුළුවන් කල්යාණ මිත්‍රවරු. ඔය මගේ වෙච්ච දේවල්, මගේ කරගත්ත දේවල්, මගේ කියා මුලදී අරගෙන අයිති කරගත්ත දේවල්, සටන් කොට තරඟ කොට දිනාගත්ත දේවල් දිගලයිස්තුවක් හදන්නට පුළුවන් මගේ කියන. එතකොට දැන් අප හැමදෙනාම මේ මහා දිගලයිස්තුවක අයිතිකාරයෙක්. හැම දෙනාම කිසිම දෙයක් නැහැ කියන කෙනෙකුට පවා මගේ කියන්න මොනවා හරි එකක් දෙකක් හරි තියෙනවා. ඉතින් මේ හැම දෙනාම අයිතිකරුවන්. ඔබත් මාත් ඇතුළු හැම දෙනාම මේ ජීවිතයේ තුල අයිති කරගත්ත දේවල් වල හිමිකරුවන් බවට පත්ව තිබෙනවා. එතකොට අප අයිති කරන් තියෙන්නේ මොනවද? අප අයිති කරගෙන තියෙනවා ජීවිත. ඉතින් මනුස්ස ජීවිත කීයක් අප අයිති කරන් තියෙනවද බැලුවොත් Taman කේන්ද්‍ර කරගෙන වටේටම අඳින්න පුළුවන් අන්තික 360 පිරෙන්නම චක්‍රයක් අම්මා තාත්තගෙන් පටන්ගෙන මගේ අම්මා මගේ තාත්තා මගේ අයියලා අක්කලා නංගිලා මල්ලිලා ඉතින් මගේ නෑදෑයෝ මාමලා බාප්පලා නැන්දලා පුංචි අම්මලා ආච්චිලා සීයලා මගේ මහත්තයා මගේ දුව පුතා මුණුබුරා මිනිබිරි ලේලි දෑනා දැන් ওই විදිහට බලන්න ඊළඟට මගේ යාළුවෝ මගේ ස්වාමිවරු සේවකයෝ යාළුවෝ හිතවත් අය අසල්වාසීන් ඊළඟට දැන් ඔතනින් ඔය ඔය එක රවුමක් එක රවුමක භාගයක් අංශක 180ක් ඒ ඉතිරි 180 ඉන්නවා තවත් අය කවුද මගේ තරහකාරයෝ මගේ හතුරෝ මට අරියාදු කරන දේ අයත් අප අයිති කරගෙන ඒ අයටත් කියනවා මගේ කියලා දැන් මේක තමයි මහා විහිළුව කල්යාණ මිත්‍රවරුනි අප හිතුවට අපි මේ මගේ කියලා ලං කරගන්න කැමති මේ ලස්සන හොඳ සැපදායක දේවල් විතරයි කියා එහෙම තමයි බැලූ බැලමකට තේන්නේ. හැබැයි ආපහු හැරිලා බලනකොට මේ මගේ කරගත්ත ලෝකය දිහා එතන මම අකමැති කොපමණ දේ තියෙනවද? මා අකමැති කොපමණ අය ඉන්නවද මගේ ලෝකයේ ඇතුලේ? ඉතින් ඔන්න මගේ හතුරෝ ඉන්නවා. මගේ අරියාදුකාරයන් ඉන්නවා. මා අකමැති අය ඉන්නවා. ඒ ඔක්කොමත් මගේ. ඉතින් ඔහොම අයිති කරගෙන දැන් ඔන්න හවම සම්පූර්ණ වෙනවා. මේ මගේ කියන වෘත්තය සම්පූර්ණ වෙනවා මම කියන කේන්ද්‍රයේ වටේ අංශක 360 පුරාම මගේ කරගත්ත පුද්ගලයන්ගෙන් පුද්ගලයෝ ඉන්නවා ඊළඟට දේපල තියෙනවා මොනවා හරි ඇඳුම් පැළඳුම් පෑන් පැන්සල් ඊළඟට අධ්‍යාපන සහතික තියෙනවා. ඉතින් ওই විදිහට ධනෙ තියෙනවා කීයක් හරි. ගෘහ භාණ්ඩ තියෙනවා. ඉතින් ඔහොම මේ රවුම පුරව ගන්නවා. මේක කොහොමත් පිළිලා තියෙන්නේ. හැබැයි තව ඕනේ තරම් ඉඩ තියෙනවා. ඒ තමයි මෙතන තියෙන ආස්කම්. දැන් මගේ ලෝකේ පිළිලා තියෙන්නේ. ওই විදිහට බැලුවහම ආයේ ඇඟිල්ලක් ගහන්න ඉඩක් නැහැ. හැබැයි මුළු ලෝකයකම තව ඉඩ තියෙනවා. තව ඕනේ තරම් මේක ඇතුළට දාගන්න පුළුවන් මගේ මගේ කියයි. ඉතින් මේ මගේ ලෝකේ කවදාවත් පිරෙන ලෝකයක් නන් නෙමෙයි. කවදාවත් සෑහීමකටපත් වෙන කෙනෙක් නෙමෙයි අර මම කියන කේන්දරේ ඉන්නේ. එතන ඉන්නේ හැම වෙලෙම සෑහීමකටපත් නොවුණු අතෘප්තියටපත් වුණු කෙනෙක්. එයා කැමති නෑ මේ හොඳ දේවල්, ලස්සන දේවල්, වටිනා දේවල් ඒ මගේ කියන පරිදියෙන් එළියේ තියනවා. කොහොම හරි ඒක ඇතුළට දාගන්න එයාට ඕනේ. මගේ කරගන්න. ඉතින් මගේ කරගත්තාම හරි සතුටුයි. බලන්න අප සතුටු වෙන්නේ කොහොමද කියලා. කිසියම් කිසියම් අත්දැකීමක් දෙයක් Tamange කරගෙන. දැන් ගීතයකට ඇහුම්කන් දී සතුටු වෙනවා කියන්නේ ඒක අහන අහනකොට ඒ ගීතය මගේ ගීතයක් මට ඇහෙන ගීතයක් බවටපත් වෙනවා දැන් ওই කඩේක තියෙන රසවත් ආහාරයක් කැලිල්ලක් දැන් මේ මගේ කරගන්නේ කොහොමද කන්නට ඕන. ඒතර කනකොට ඒ රස මගේ රස මට දැනෙන රස බවටපත් වෙනවා. අන්න එතකොටයි සතුටු වෙන්නේ. ඉතින් ඇඳුමුත් ඒ වගේ. ඔය රෙදි සාප්පු පුරෝල ඇඳුම් තිබ්බට අපිට සතුටක් නැහැනේ. ඒ ඇඳුම ගෙනල්ලා අපි අපේ මගේ කියන අල්මාරියක් ඇතුලේ තියෙන්නට ඕන. එතකොට ඊටත් වැඩිය සතුටුයි මේ මගේ කියන අල්මාරියෙන් ඇඳුමක් අරගෙන මගේ කියන ශරීරයක තියාගන්න පුළුවන්. දැන් මේ විදිහට කල්යාණ මිත්‍රවරුනි මේ වර්තමාන මගේ ලෝකය විශ්ලේෂණය කර බැලුවොත් පේනවා මම කියන කෙනා කොපමණ විශාල සමාගමක අයිතිකරුවෙක්ද කියලා. අප හිතුවට මට මොනවත් නැහැ කියා එකින් එක ලැයිස්තුවක් හැදුවොත් මට අයිති මනුස්ස ජීවිත මගේ කරගත්ත මනුස්ස ජීවිත මගේ කරගත්ත සත්ව ජීවිත මගේ කරගත්ත ගහකොළ මල්තල මගේ කරගත්ත පොළව මගේ කරගත්ත දේවල් දොරවල් මගේ කරගත්ත ඇඳුම් පැළඳුම් පොතපත සහතික මිල මුදල් දිහා කොහොම ලැයිස්තුවක් හැදුවොත් අප කෙතරම් මේ පොහොසත්ද කියන එක පේනවා පොහොසත් කියන්නේ මිල මුදලින්ම නෙමෙයි මේ මමත්වයෙන් කෙතරම් පොහොසත්ද කියන කාරණේ පේනවා ඊළඟට ඔය වර්තමානයේනේ අපිට අතීතයට ගිහිල්ලා බැලුවොත් දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ඔය අයිති කරගන්න අපි මේ රවුමෙන් මගේ කියන රවුම ඇතුළට මගේ නොවන ඒ රවුමෙන් පිට තියෙන දේවල් අපි දාගන්නවා. මගේ නොවන කඩේක තියෙන ඇඳුමක් අපි සල්ලි දීලා අරගත්තාම ඒක මගේ ලෝකයේ කොටසක් බවට පත් වෙනවා. තවදුරටත් මේ මගේ නොවන ලෝකයේ නෙමෙයි දැන් මගේ ලෝකයේ. දැන් ඔය විදිහට කල්යාණ මිත්‍රවරුනි උපන්දා පටන් මගේ කරගත්ත දේවල් වල ලැයිස්තුවක් හදන්න පුළුවන් නම් දැන් අප කලින් හැදුවේ දැනට මගේ වෙලා තියෙන දේවල් නෑ මෙතෙක් කාලයක් මා මගේ කරගත්ත දේවල් සමහර විට අපේ ජීවිත කාලයක් මදි වෙයි ඒ ව්‍යාපෘතිය නිම කරන්නේ අපටම මතක නැහැ කොපමණ දෙයක ලියාගත්තනම් වටිනවා. යමක් මගේ කරගන්න හිතනකොට ලියාගත්තනම් යමක් මගේ කරගන්න සැලසුම් කරනකොට සටහනක් තියාගත්තනම් යමක් මගේ කරගන්නකොට ඒ පිළිබඳ කෙටි සටහනක් දාගන්න පුළුවන් නම් අන්න මගේ ඉන්වෙන්ටරිය බලා ගන්නට පුළුවන්. ඉතින් දැන් මේ පුංචි කාලේ ඉඳලා කොච්චර දේවල් මගේ කරගත්තද? බෝනිස්කෝ පුංචි ඇඳුම් පැළඳුම් කොච්චර දේවල් මගේ කරගත්තද අද වෙනකන් දැන් මේ කොපමණ ටිකද ඉතිරි වෙලා තියෙන්නේ බලන්න ඔය ලැස්තියෙන් කීයක් කපලා දාන්න පුළුවන්ද දැන් අද අපි තොක්කයක් ගත්තා කොච්චර කපලා දා ඒව නෑනේ දැන් මොකද උනේ සමහර විට අපම දන්නේ නැහැ මොනවා වුණාද කියලා. බොහෝම ආසාවෙන් උනන්දුවෙන් නිදිමරාගෙන සැලසුම් කරමින් අපි දේවල් මගේ කරගන්නවා. ඊය වහා ගිය සතුටකින් මගේ කරගන්නවා. ඉනවහාගිය සතතකින් ඒ දේවල් අලුතෙන් පරිභෝජනය කරනවා. අලුතෙන් යමක් මගේ වුණාම බලන්න කොපමණ සතුටින්ද අප ඒ දේ පරිභෝජනය කරන්නේ. අලුත් ඇඳුමක් කොපමණ ආශාවෙන්ද අඳින්නේ. අලුත් පෑනකින් ලියනකොට බලන්න නැද්ද පුංචි සියුම් සතුටක් එතන. ඕනම ඕනම දෙයක එහෙම තමයි. ආහාරයක් ගන්න මුලින්ම කනකොට බලන්න අලුත් ආහාරයක් මුලින්ම කනකොට කොපමණ සතුටින් මේ සතුට තියෙනවද බලන්න ඒ ආහාරي ඉවර වෙනකල් කන්න. ඒ ඇඳුම හැමදේම අඳිනකොට ඒ සතුට තියෙනවද? ඒ තැනින් හැමදේම ලියනකොට ඒ සතුට තියෙනවද? නැහැ මුල්ම දවස් දෙකේ විතරයි. හරියට ඔය විදුලි හන්දන් වල තියෙන විදුලි කෝෂ තියෙන්නේ බැටරි. ඒ බැටරිය කලුතෙන්ම අරගෙන බලන්න විදුලි පන්දමකට එකතු කර ලොකු විදුලියක් දෙනවා. අර විදුලි බුබුල දීප්තියෙන් දැල් වෙනවා. හැමදේම හෙටත් බලන්න අනිත්‍යත් බලන්න එන්න එන්න එන්න එන්න දී විදුලිය අඩු වෙනවා අඩු වෙන බව පේනවා අර විදුලි කුකුලේ දීප්ති අඩු වීමෙන්. ඉතින් මෙහෙම දිනපතා මේ විදුලි පන්දම දැල්ලුවොත් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් අර විදුලිය අඩු වෙලා විදුලි කුකුලේ ආලෝකය අඩු වෙලා කනා මෙතිරියකට ඇවිත් දවසක් ඒ තවදුරටත් කිසිදු විදුලියක් මේ විදුලි කෝෂ වලින් නොදැනෙන තවදුරටත් ඒ වියලි කෝසවලට බැහැ අර විදුලි කුකුල තල්වන්නට. දැන් ඒකට අපිට ඒ බැස්ටි වැඩක් නැහැ. අපි කියනවා බහැලා පරණයි. දැන් ඔය தත්ත්වය හොඳට පේනවා බැස්ටියක. නමුත් ඔය தත්ත්වය හැම දෙයකම පොදුයි. අර ඒ හැම දෙයකින්ම අපට ලැබෙන සතුට මුලින් ඉහවහා ගිය සතුටක් අලුත් යාළුවෙක් හම්බ වුණාම ඉහවහා ගිය සතුටක් අලුත් පන්තියකට ගියාම ඉහවහා ගිය සතුටක් ක්‍රමයෙන් ක්‍රමයෙන් ඒ දේ තියෙන ඒ සතුට ජනනය කරන්නට පුළුවන් හැකියාව බහිනවා හරියට අර බැටරියක් බහිනවා වගේ ටික ටික ටික ටික ටික ටික දවසක් වෙනවා කල්යාණ මිත්‍රවරුනි ඒ දෙයින් තවත් සතුටක් නැහැ දැන් මේ ඇඳුම ඇඳලා කියලා කිසිම සතුටක් නැහැ දැන් මේ ඇඳුමේ පාට පරණයි මෝස්තරේ පරණයි විලාසිතාව පරණයි ඒ ඔක්කොම පරණයි දැන් මේ මෝස්තරේට බෑ සතුටක් උපද්දවා දෙන්න ඒ විලාසිතාවට බෑන් සතුටක් උපද්දන්න. ඒ කිසි දෙයකට බෑන්. ඉතින් දැන් මේ සතුට නැමැති විදුලි බුබුල දැල් වෙන්නේ නැහැ ඒ ඇඳුමින්. ඊට පස්සේ තිබුණත් එකයි නැතත් එකයි. හැබැයි මේ මානසික විදුලි බුබුල ඉල්ලනවා අලුතෙන් විදුලියක් Tamanගේ සතුට දල්වන්නට ඒ ආශාව නැති වෙලා නැහැ. ඒ ආශාව හැමම තියෙනවා. දැන් ඉතින් අපි අලුත් ඇඳුමක් හොයනවා. අලුත් ආහාරයක් හොයනවා. අලුත් යාළුවෝ හොයනවා. අලුත් ටෙලිනාට්‍ය හොයනවා. අලුත් පත්තර හොයනවා. අලුත් චිත්‍රපටි හොයනවා. අලුත් ගීත හොයනවා. අලුත් ක්‍රීඩා හොයනවා. අලුත් නැරඹිය යුතු ස්ථාන හොයනවා බලන්න. දැන් ඉතින් ওই විදිහට මේ අපේම ඉතිහාසයේ දිහා බැලුවොත් අපේ ඉතිහාසය කියන්නේ ලංකාවේ ඉතිහාසය නෙමෙයි. මේ ඔබේ ඉතිහාසය, මගේ ඉතිහාසයේ දිහා බැලුවොත් කල්යාණ මිත්‍රවරුනි මේ පහුගිය අවුරුදු 15 20 30 40 50 60 ගෙවුණු විදිහ එතකොට මේ කාරණිය හොඳට පැහැදිලි වෙයි. කොහොමද මම මගේ සමාගමේ හිමිකරුවෙක් වුණේ? මේ මගේ සමාගම, මගේ ආයතනය, මම කියන ආයතනය කොහොමද පොහොසත් කරමින් පොහොසත් කරමින් ආවේ? හැබැයි මේ ඇතුළට ගන්න මහන්සි වුණාට ඒව නොදැනුවත්වම නැති වෙලා යනවා. ඉතින් ওই මගේ කරගත්ත දේවල් ඔක්කොම අද නෑ අපේ ළඟ. සමහර ඒවා කැමැත්තෙන් අපි අතහැරලා තියෙනවා. සමහර ඒවා බලහත්කාරයෙන් අපව දාලා ගිහිල්ලා තියෙනවා. තවත් සමහර දේවල් අපම දන්නේ නැහැ මොනවා වුණාද කියලා. මතකයේ විතරක් ඉතිරි වෙලා තියෙනවා. මෙහෙම කාලයක් අපිට තිබුණා නේ කියන මතකයේ තියෙනවා. මේ විදිහේ යාළුවෙක් මට හිටියා මේ විදිහේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් හිටියා මෙහෙම දෙයක්තරක් තිබ්බා මෙහෙම කාලයක් මට තිබුණා ඒ මතකය පමණක් තේස කරමින් අයිති කරගත්ත බොහෝ දේවල් ඔබත් මා හැරදා නිත්මකොත් තිබෙනවා කල්යාණ මිත්‍රවරුනි අප දැනුවත්ව හෝ නොදැනුවත්ව ඒ වගේම අනාගතය ගැන හිතන්න ටිකක් අනාගතය කියන්නේ මොකක්ද මේ තව අයිති කරගන්න අපේ ඉතේ තියෙන බලාපොරොත්තු කොටස තව මට අහවල් අහවල් දේ අයිති කරගන්න ඕන ඉතින් ඒ පිළිබඳ අපිට තියෙනවා බලාපොරොත්තු ඒ බලාපොරොත්තු වලට කියන තව නමක් තමයි අනාගතය කියන්නේ දුවට පුතාට හොඳ විවාහයක් කර දෙන්නට ඕන. ඒ ඒ බලාපොරොත්තු ඒක තමයි අනාගතය කියන්නේ. ඉතින් අනාගතය පිළිබඳවත් අපිට කියනවා මේ ක්‍රියාදාමයේම මේ ක්‍රීඩාවෙම තවත් යෙදෙන්නට ආශාවක්. දැන් කල්යාණ මිත්‍රවරුනි ඔය විදිහට මම හැදෙන හැටි සහ මගේ ලෝකය හැදෙන හැටි හැදුණු හැටි හදාගන්න හැටි ඉතින් මේක බලනකොට නම් තරලයි තේරුම් ගන්න. මම මහා අපග්‍රන්ථයක් නෙමෙයි මම කියන්නේ මොකටද මදී කියන්නේ මොකටද? ඉතින් මෙතන පේනවා බොහෝම පැහැදිලිව මේ මම මගේ දේවල් එක්ක කරන හරබයකට තමයි ජීවත් වෙනවා කියන්නේ. මගේ කරගන්න බැරි වුණු දේවල් මගේ කරගන්නවා. මගේ කරගත්ත දේවල් පරිස්සම් කරගන්න අප ජීවත් වෙනවා. රැකගන්නට ජීවත් වෙනවා. ඉතින් ඔය ඔය ගමනක තමයි ජීවිත ගමන කියන්නේ. දැන් මේ විදිහට සතුටින් පටන්ගෙන සතුට නැති තැනකට ඇවිත් එතනිනුත් නතර නොවි කල්යාණ මිත්‍රවරුනි තවත් එහාට ගියොත් එය අසතුටක් බවට පත් වෙනවා. දැන් ඔය විදුලි පන්දමක තියෙන විදුලි ඒ වියලි කෝෂය මුලින් ලොකු කරන්ට් එකක් දෙනවා ටික ටික අඩු වෙලා කරන්ට් එක නැති තැනකට එනවා තවත් ඒ වියලි කෝෂයේ විදුලි පන්දමේ හරියි කැසට් යන්ත්‍රේ හරි කොහේ හරි තියාගෙන හිටියොත් ඒක නරක වෙනවා. ඊට පස්සේ මේ මුළු පද්ධතියම විනාශ කරලා දානවා. ඒ පරණ වෙලා. ඒ වගේ තත්ත්වයටපත් වෙනවා. ඕනම දෙයක් නාට්‍යයක් බලන්න චිත්‍රපටියක් බලන්න ගීතයක් හරීම කැමැත්තෙන් අහන ගීතයක් අහන්න බලන්න දිගටම එකපාරක් දෙපාරක් තුන් පාරක් හතර පාරක් පහ පාරක් ওই විදිහට අහන්නේ ටික ටික තේරෙන්නේ මේ ඒ සතුට නැ අඩු වෙවි යනවා පළවෙනි පාර අහනකොට තියෙන සතුට දෙවෙනි පාර නෑ වගේ බොහෝම දශමයක් විතර අඩුයි තුන්වෙනි පාර දශම දෙක තුනක් අඩුයි හැමෝම අහන්න දිගටම මේක භාවනාවක් විදිහට කල්යාණ මිත්‍රවරු එක අවස්ථාවක් කීවෙනි වාරෙද කියන්න බෑ. හැබැයි කොයි වාරි හරියයි කිසිම සතුටක් නෑ ඇහුවා කියලා. දිගටම ඇහුවොත්. හැබැයි තවත් අහන්න බලන්න. දැන් මේ සතුටක් නැති තැනින් නතර නොවි තවත් අහන්න. දැන් එපා වෙන්න පටන් ගන්න මොන කරදරයක්ද? අප්පිරියයි. දැන් කනේ යවුල් ලැබෙනවා. මුලින් කනට මීතනි දානවා. ඇහුවේ නැති කන් දෙකෙන් වැඩක් නෑ වගේ මුලින් තිබුණි. ඒ ඔහොම දිගටම දිගටම ඇහුවොත් තරහක් එන්න පුළුවන් ඒ ගීතය ගැන. දැන් බලන්න ඇය භාගයක් ඇති ඔය චක්‍රේ සම්පූර්ණ වෙන්න ආශාවෙන් පටන්ගෙන තරහෙන් කෙලවර වෙන මේ තත්ත්වේ තේරුම් ගන්න පුළුවන් අපිට. ඒ සින්දුවක් අහන්න දිගටම හොඳට පෙරේ. ඒතර ඇලීමෙන් පටන් ගන්න ගමන කල්යාණ මිත්‍රවරුනි ගැටීමෙන් කෙලවර වෙනවා. කෙලවර වෙනවා කියන්නේ ගැටීම කරා යනවා. ඒක නවත්තන්න අමාරුයි. අපි හිතුවට පුළුවන් කියලා නවෙක් නැවතෙන්නේ නැහැ. ආශාවෙන් නම් පටන් ගත්තේ කොයි මොහොතක හරි එපා වෙනවා. ඕනෑ කියලා පටන් ගත්ත දේවල් තමයි අපට එපා වෙන්නේ. මුලින්ම එපා කියන්නේ කවුරුවත් කිසිම දෙයක්. එපා වෙන්නේ පස්සේ. කෑමක් අරගෙන බලන්න තාම රසවත් ප්‍රණීත නැතුවම බැරි හොය හොයා ඉන්න කෑමක් මතක් කරනකොට කටට කෙලුණන කෑමක් ලොකු ප්‍රමාණයක් තරම් කන්න පටන් ගන්න හරි සතුටුයි. තවත් කන්න තවත් කන්න ඔහොම ඔහොම කනකොට ඒ රස අඩු වෙනවා පිරිය අඩු වෙනවා, රුචිය අඩු වෙනවා. තවත් ටිකටම කෑවොත් එක මොහොතක් කිසිම සතුටක් නැහැ ඇති කියන්නේ. දැන් නැති. දැන් මුලින් ඒ කවුරුවත් එයිද කියලා සමහර විට නැහැ. මේක බෙදා ගන්න දැන් ඒ මට්ටමට ආවට පස්සේ කාටද මේක දෙන්නේ? තවත් කාලා බලන්න අප්පිරියයි, පිට ඕනම පැණි රහ දෙයක් පිට වෙනවා දිගටම කෑවේ. වමනෙන්ටත් පුළුවන් තවත් කෑව. ඉතින් බලන්න පැණිරහක් පිට වෙන්නේ කොහොමද? විද්‍යානුකූලව නම් පැණිරහ පැණිරහමයි. පිට පිටමයි. නමුත් නමුත් මෙන්න බලන්න මම කියන කෙනා තර්ක කළොත් මම තර්ක කළොත් කල්යාණ මිත්‍රවරුනි ඕනෑම පැණිරහක් පිට වෙනවා. ඕනෑම සැපක් දුකක් වෙනවා. මම ස්පර්ශ කරපු ගමන්. ඒතර මේ මම කොහෙන්ද එන්නේ? ඒක විද්‍යාවට අහු වෙන්නේ නැහැ. හැබැයි මම කොහෙන් හරි මේ දේ පරිත්‍ත කළාද ඒ දේ වෙනස් වෙන්න පටන් ගන්නවා. දැන් හරියට සීතකරණවල තියෙන අයිස් කැටයක් කොච්චර ලස්සනද? කුරුබුහුටිද? සීතලද? ඉතින් ඒ නිසා මේ කියන ලස්සන නිසා කුරුබුහුටිකම නිසා සිසිලස නිසා අපිට පුළුවන් ඒ අපේ අතමතට ගන්න. ඒක දිහා බලාගෙන හිටියොත් ඒ අයිස්කටේ දිහා ටික ටික ටික ටික ඒ අයිස්කටේ දිය වෙන්න පටන් ගන්නවා. ඒ තිබුණු හුරු බුහුතු හැඩය නැති වෙන්න පටන් ගන්නවා. එතන තිබුණු ලස්සන නැති වෙන්න පටන් ගන්නවා. සීතල නැති වෙන්න පටන් ගන්නවා. මුලින් සීතල සීතල නැහැ ටික වෙලාවකට. කොහොමම ගිහිල්ලා මොහොතක් වෙනවා තවදුරටත් අයිස් කැටය කියලා කියන්නට බැරි මොහොතක්. ඒ නම දෙන්න බෑ දැන්. කොහොමද මේ වෙනස වුනේ? අන්න මම ස්පර්ශ කළ නිසා ඒක එහෙම තියෙන්න ඇරියා නම් ඒ විදිහට තියෙයි. ඒත් මම යමක් ස්පර්ශ කළාද ඒ දෙය ඒ දෙය නොවන දෙයක් බවට පත් වෙන්නට පටන් ගන්නවා. මෙන්න හැටි. අයිස් කැටය අයිස් කැටයක් නොවන දෙයක් බවට පත් වෙන්නට පටන් ගන්නවා මම පරිස්සකල මොහොතේ පටන්. ඒ ප්‍රතික්‍රියාව පටන් ගන්න අවශ්‍ය වෙන්නේ මම එකතු වෙන්න විතරයි. ඕනෑම ලක්ෂණ ඇඳුමක් අවලක්ෂණ ඇඳුමක් බවට පත් වෙනවා මම ස්පර්ශක මගේ කරගත්තොත්. හැබැයි මේ මොහොතේම නෙවෙයි. දවස් දෙකක් මාසයක් දෙකක් තව අලුත් විලාසිතාවක් දෙකක් ආවට ගියාට පස්සේ ඒක කඩේ තිබ්බනම් ඒ තියෙන විදිහට තියෙන්නේ. එතකොට මේ මගේ කරගත්ත ගමම්ම ඒ මොහොතේම කල්යාණ මිත්‍රවරුනි ඒ දේ තිබුණු ලක්ෂණ අවලක්ෂණ වෙන්න පටන් ගන්නවා. ඒ දේ තිබ්බනම් මිහිරක් එය අමිහිරක් බවට පත් වෙන්න පටන් ගන්නවා. රසයක් තිබ්බනම් සිත් වෙන්න පටන් ගන්නවා. මෙය තමයි ඇත්ත. මේ ඇත්ත කල්යාණ මිත්‍රවරුනි අප එක දවසක් නෙමෙයි, එක සතියක් නෙමෙයි, එක මාසයක් නෙමෙයි, එක අවුරුද්දක් නෙමෙයි. මේ ජීවිතේ පුරාවටම අත්දැක තිබෙනවා. හිතලා නැති එක විතරයි. හිතා නැහැ. එතකොට මේ මගේ ලෝකයේ වෙන දේ නෙමෙයි. මේ මම කේන්ද්‍රයේ ඉඳගෙන මගේ කියන රවුමක් ඒ වටේ ඇඳගෙන එතකොට රවුමක් ඇඳගත්තාම මගේ නොවන දේවල් තමයි රවුමෙන් එළියේ තියෙන්නේ. ඉතින් ඔය ඔය ලෝකේ දිහා බලමින් ලස්සන දෙයක් තිබ්බොත් ඒ දේ එළියේ තිබ්බට වැඩක් නෑ මට හරි නෑ ඒක මගේ වෙන්න ඕන. ඉතින් අපි ඇතුළට ගන්නවා. මේ මම කියන බූවැල්ල අඳු විහිදෝල කොහොම හරි එක්ක වියදම් කරලා එක්ක ඉල්ලලා එක්ක මහන්සි වෙලා එක්ක තරඟ කරලා මොනවා හරි කරලා මගේ ලෝකයට ගන්නවා ඊට පස්සේ ඔක්කොම හරි ඉතින් මොනවා හරි මිහිරි දෙයක් තිබ්බොත් දෙනවා රස දෙයක් තිබ්බොත් දෙනවා කෙනෙක් මේ මගේ කියන ලෝකයේ පුරව ගන්නවා පැණි රහෙන් මිහිරෙන් සැපෙන් සතුටින් ලස්සනින් අවලස්සන දෙයක් මගේ කරගන්නේ කවුද? කැට දෙයක් මගේ කරගන්නේ කවුද? ජරාවක් කුණු ගොඩක් කවුද මගේ කරගන්නේ? නෑනේ. ඒකට අපි හැම වෙලෙම බලන්න අපේ හිතට මගේ කරගන්න ආසාවක් එන්නෙම හොඳ දෙයක්. හොඳ කියන එක සාපේක්ෂයි. Tamanta හොඳ දෙයක්. මට ලස්සන දෙයක්, මට රහ දෙයක්, මට මිහිරි දෙයක්, මට සුවඳ දෙයක්. එහෙම නැති දෙයක් අපි මගේ කරගන්නේ. එතකොට මේ මගේ ලෝකයේ හැම වෙලෙම අප පුරවා ගන්නේ හොඳ සුවඳින්, හොඳ රහකින්, හොඳ සැපකින්, හොඳ ලස්සනකින්, හොඳ මිහිරකින්. හැබැයි එහෙමනම් ඒක ඇත්තනම් මගේ ලෝකයේ ඉනිහිරි සුවඳ ඇති රසවත් මිහිරි සුන්දර ලෝකයක් වෙන්න ඕන. නමුත් එහෙම නෑ. එහෙම නෑ. මොකද මේ වෙලා තියෙන්නේ? කවුරුවත් එහෙම කියන කෙනෙක් නෑ. මගේ කරගන්නේ ලස්සන දේවල් වුණාට මගේ ලෝකේ ලස්සන නෑ. මොකද වෙලා තියෙන්නේ? මගේ කරගත්ත මොහොතේම ඒ ලස්සන අවලස්සන වෙන්න පටන්. ඒ ප්‍රතික්‍රියාව ආරම්භ වෙනවා. ඉතින් ඒක කොහේ තිබුණා? මගේ අර්ථය ලැබූ මොහොතේම මේ මමත්වයේ අර්ථය ලැබූ මොහොතේම කල්යාණ මිත්‍රවරුනි ඒ දෙය විපරිණාමයකට ලක් වෙනවා ධර්මයේ පාවිච්චි කරන වචනේ විපරිණාම ඒ දෙය විකෘති වෙන්නට විකෘති කියන්නේ අර තිබුණු ස්වභාවය නෙවෙයි වෙනස් වූ ස්වභාවයක් බවට පත් වෙන්නට පටන් ගන්නවා මතින් කරගත්තේ නැත්නම් ඒ ලස්සන නම් ඔහි තියේ හැමදේම. හැබැයි මගේ කරගත්ත ගමන් ලොකු ලස්සනක් මුලින්දී ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් අවලස්සනක් බවට පත් වෙනවා. ඉතින් මේ මේකට තමයි මමත්වය කියන්නේ. එහෙම කරන්න පුළුවන් මේ යාන්ත්‍රණයක තමයි මමත්වය කියන්නේ. මමත්වය කෙරෙන්නේම ওই දෙයටම. ඊට වැඩිය වෙනස් දෙයක් කවදාවත් මමත්වය කර නැහැ කල්යාණ මිත්‍රවරුනි. මේ ලෝකේ කවදාවත් අප කරත් නැහැ වෙන කෙනෙකු අතින් කෙරෙත් නැහැ. කෙරෙන්න විදිහකුත් නැහැ. අප අහසා තිබෙනවා පැරණි ග්‍රීක කතාවක්. හිටියා රජ කෙනෙක් මේ රජුරෝ සාමාන්‍යයෙන් ඒ රජ කෙනෙක්ගේ මානසිකත්වය තමයි බලයට තියෙන ආශාව, ධනයට තියෙන ආශාව. ඉතින් මේ රජුරෝ ඒ ආශා දෙකින්ම සමන්විත වුණා. පුළුවන් තරම් බලය සතුරවා ගත්තා, පුළුවන් තරම් ධනෙ රැස් කරා. ඉතින් මේ රජතුමාගේ භාණ්ඩාගාරයක් තිබුණා ලොකු භාණ්ඩාගාරයක්. ඒ ලොකු භාණ්ඩාගාරය රජතුමා බලයටපත් වෙනකොට භාගයක් විතර පිරීලා තිබුණා. මොකද ඉතින් හැම රජ කෙනෙක්ම හිතනවා ඇති ඒකනේ ලොකු භාණ්ඩාගාරයක් හැදුවේ. නමුත් එහෙම පුරව ගන්න තරම් නැහැ. ඉතින් මේ රජතුමා තියෙන හැම තැනකින්ම වටිනා කියන දේවල් රත්තරන් එහෙම ගෙනල්ලා මේක පිරෙව්වා. භාණ්ඩාගාරයේ පිරුණා නමුත් රජතුමාගේ හිත පිළිලා නැහැ. තව මදි. මේ ලෝකේ රත් කරන්න නොවන දේවල් කොපමණ තියෙනවා. රත් කරන් තියෙන්නේ ටිකයි. මුළු රජ මාලිගාවම පිරෙව්වත් රත් කරවි රත් කරන් නොවන දේවල් බැලියෝ. නැත්ද ක්‍රමයක් මට හිතන හිතන දේ රත් කරන් බවට පත් කරගන්න. ඉතින් මේ ගැන දිවාරෑ නොතකා රජතුමා කල්පනා කරනවා අතෘප්තියෙන්. එතකොට මේ රජතුමාට දේව වරමක් ලැබුණා කියලා ඒ කතාවේ කියනවා. Tamante හිතෙන ඕනි දෙයක් අත්කරන් කරගන්න පුළුවන් ඒකේ අල්ලන සමාවේ. තර්ක කරන සමාවේ. හරි හතුතුයි රජතුමා. හිතන්න ඔබට මට ඒ වරම ලැබුණා කියලා. Tamante ඕනේ මොකද්ද? ඒකේ ඇල්ලුවද ඒක රත්තරන් බවට පත් වෙනවා. අමුතුවෙන් යන්න ඕනේ නැහැ රත්තරන් බඩු සාප්පුවල. මොනවා හරි නූලක් අරගෙන Tamanට ඕනි විදියට ඒක හදලා මාලයක් මුද්දක් කරාබුවක් අල්ලන එක විතරයි තියෙන්නේ රත්තරන්. ඉතින් රජතුමා දැන් ඉහවහාගිය සතුටකින් ඉහවහාගිය ප්‍රීතියකින් ප්‍රමෝදයෙන් ඉන්නේ. රජතුමා ඇල්ලුවා. මේ මේසයක් රත්තරන් මේසයක්. ඔය ඒ ඒ වගේ මේසයක් රත්තරන්ින් හදන්න බෑ. ඉච්චර රත්තරන් ලෝකේ නෑ. ලොකු මේසයක්. දැන් රත්තරන් මේසයක්. හරි සතුටුයි. අතිප්ප ජනේලෙට ජනේලෙ රත්තරන් වුණා. බලන්න එහෙම වරමක් ගන්න හැම දිනෙකම වගේ පුන පුනා ආසාවෙන් නැවත නැවත එහෙම වරමක් ලැබෙනවා නම් හොඳයි කියන ආශාවෙන්. ඒ රජතුමා හැමෝම මල්කේටපත් කරනවා. ඉතින් මේ ඒ කතාව දන්නවනේ ඊට පස්සේ මොකද උනේ රජතුමාට වතුර තිබහාව වතුර වීදුරුව ඇවිල්ලා වීදුරුව රත්තරන් වුණා වතුර ටික බොන්න මුවේ ගෑවෙනකොට ඒ වතුර රත්තරන් වුණා දැන් රත්තරන් බොන්න බෑ දැන් හරි ප්‍රශ්නේ 35යි. දැන් මොකද කරන්නේ? 35 එන්නේ ඉන්න වැඩි දැන්. වතුර තේන්න තියෙනවා. ජලාශ දියෑලි තේන්න තියෙනවා. නමුත් ඒ එකකටවත් කිට්ටු වෙන්න බෑ. කිට්ටු උණු ගමන් ගෑවුනා දේ සියල්ලම ඒ ජලාශයෙන් තවදුරටත් වතුර නෙමෙයි. සත්තරම් රජතුමාට පිපාසයි පිපාසයි කරගන්න දෙයක් නැහැ. බඩගිනි. දැන් කන්න බෑ. අත තිබ්බද ඒක රත් කරන්න. රත් කරන් කන්න බෑ. රත් කරන් පිගානක කන්න පුළුවන් නමුත් බඩට අත තිබ්බද ගෑවුණාද ඒක රත් කරන්න. දැන් බඩගිනි. එක පැත්තකින් පිපාසයෙන් වතුර දැක දැක පිපාසයෙන් අනිත් පැත්තෙන් කෑම දැක දැක ආ බින්දරේ අසනීපයක් වුණාට බේතක් ගන්න බෑ දැන්. දැන් වෙනද Tamanගේ දුව පුතා ළඟට එනකොට තුරුල් කරගන්නවා මගේ පුතේ මගේ දුවේ. දැන් ඒ කෙනෙක්වත් ළඟට එවන්නේ නැහැ. හරි ප්‍රශ්නයක් බලන්න. Tamanගේ සහපිරිවර මැද ආත්මීය මුදකලාව ඊටාම ප්‍රණීත රාජ භෝජනවල සුවඳ ආග්‍රහණය කරමින් දකිමින් මහා ගින්දරෙන් ඕනෑතරම් වතුර දිය පැන් යුස්ස තියාගෙන පිපාසේ ඒ විතරක් නම් කමක් නැහැ දැන් නිදාගන්න ගියා ඒ ඇඳේ ගෑවුනා දැඳ රත්තරන් මෙත්තේ රත්තරන් කොට්ටේ රත්තරන් රත්තරන් කියන්නේ යකඩ ලෝහයක් ඒ යකඩ ගොඩක් උඩ නිදාගන්න බෑනේ යකඩ යකඩ උඩ නිින්ද යන්න රිදෙනවයි හරි ප්‍රශ්න. ඉතින් මේ රජතුමා මිය ගියා අන්ත දිලින්දෙකුත්තේ අන්ත දුක්ඛිතේකුත්තේ. හැබැයි එහෙම හිතුන්නේ මුලදී කාටවත් හිතුන්නේ දැන් මේ අය ඇත්ත මමත්වයෙන් ස්පර්ශ කරනු ලබන හැම සබක්ම බොහෝම ඉක්මනට දුකක් බවට පත් වෙනවා. හැම ලක්ෂණක්ම අවලක්ෂණක් බවට පත් වෙනවා. හැම රසක්ම තිස්සක් බවට හැම මිහිරක්ම අමිහිරක් බවට පත් වෙනවා. ඒ බව අපේ ජීවිත අත්දැකීම් වලින් සිය දහස් වාරයක් කල්යාණ මිත්‍රවරුනි යලි යලි යලි යලි අනාථ වෙලා තියෙනවා. ඉතින් මේ තමයි සාමාන්‍ය ජීවන රටාව. මේක කියනවා පෘථග්ජන ජීවිතය කියලා. මේ තමයි පොදුජන ජීවිතය. ඉපදිලා ඔහි ජීවත් වෙලා ඉගෙනගෙන හම්බ කරගෙන වියදම් කරමින් විවාහ වෙලා දූ පුතුන් හදමින් ඒ අත්වන්ට හොඳට උගන්වමින් හොඳ විවාහ කර දෙමින් ඉතින් ඔහොම ගිහිල්ලා මේ යනවා. ඔය තමයි සාමාන්‍ය ජීවන රටාව. මේ මේ මේ ගමනේ තමයි අප ඇවිත්ියේ. ඒතර ඔයින් පිට ජීවිතයක් ගැන අපිට හිතෙන්නේ නැහැ. ඔක තමයි ජීවිතේ. ඒ ජීවිතේ තමයි අප හිතියේ දැන් ඉන්නේ ඉදිරියට කියන්නේ. මගේ කරගන්න බැරි වෙච්ච දේවල් මගේ කරමින් මගේ කරමින් යනවා. දවසක අප අකමැති වුණත් ඔය විදිහට කියොත් කල්යාණ මිත්‍රවරුනි ජීවිතේ දහසකුත් එකක් දේවල් මගේ කරගන්නට අප වලිකනවා ඒ සියල්ල මගේ කරගන්නකොට නොදැනුවත්වම මරණයක් මගේ මරණය බවට පත් වෙනවා. ඒ කවුරුවත් සැලසුම් කරන්නේ නැහැ. කැමතිත් නැහැ, හිතන්නේත් නැහැ මේ ජීවිතය මගේ කරගන්නට ආශාවෙන් උනන්දු වෙන කෙනෙකුට දවසක මරණයත් මගේ වෙනවා. ඒකට ලෑස්ති වෙලා නැහැනේ කවුරුවත්. කවුද ලෑස්ති වෙන්නේ? ඒ හරි ප්‍රශ්නයක්. ඉතින් මේ මරණ බය තමයි මේ හැමදේම අපට දැනෙන්නේ දැන්. අපේ අයට මොනවා වෙයිද මට මොනවා වෙයිද? ඉතින් ඒ බය අපේ දුවෙක් පුතෙක් ගමනක් ගියත් ඒ බයින් ඉන්නේ. දැන් මේ එක ජීවන රටාවක් එකම රටාව නෙමෙයි මේ தත්වයේ තේරුම් අරගෙන කල්යාණ මිත්‍රවරුනි කෙනෙකුට පුළුවන් මේ தත්වයට අවදි වෙන්න ජීවත් විය හැකි එකම ක්‍රමය මේ වන්නට බෑ මේ එක ක්‍රමයක් විතරයි ඒතර මේ தත්වයේ තේරුම් අරගෙන තේරුම් අරගෙන කල්යාණ මිත්‍රවරුනි මේ වෙනස් කරගන්න පුළුවන් අර කෙලවරක් නැති ආසාවන්ගේ කිරුණු මමද හිස් කරන්නට පුළුවන් සිට සිට. එකපාරට නෙමෙයි ටික ටික. ඉතින් ඒක ප්‍රායෝගිකව. දැන් අපිට ආසාව බෙදන්න පුළුවන් කොටස් දෙකකට. එකක් තමයි මේ ජීවත් වෙන්න අත්‍යවශ්‍ය දේවල් වලට තියෙන ආසාව. දෙවෙනි ආශාව තමයි ඒ වාක්‍ය අවශ්‍ය නැහැ. අවශ්‍යත් නැහැ. සමහර ඒවා ලබා ගන්නත් බැහැ. ලැබුණට වැඩකුත් නැහැ. එහෙම 100ක් නම් දේ නම් දේවල් පිළිබඳ ඔබත් මාත් සිහින දකින්නවද? ප්‍රාර්ථනා කරනවද? එතකොට අපිට මුලින්ම පටන් ගන්න පුළුවන් මේ දෙවෙනි කොටස. අපිට වැඩක් නැති අනවශ්‍ය ලැබෙන්නේ නැති දේවල් අඳුනගෙන ඒ දේවල් වලට මා ආශා කරනවා නම් ටික ටික ඒව අඩු කරගන්න පුළුවන්. ඒතර අත්‍යවශ්‍ය දේවල් වලට තියෙන උනන්දුව අඳුනගෙන ඒ ඒ සැලසුම් කරගන්න පුළුවන්. අධ්‍යාපනයේට තියෙන උනන්දුව ආශාව අඳුනගෙන ඒක ක්‍රමවත් කරගන්න පුළුවන්. ඒ ක්‍රමවත් වෙනවා අර අනවශ්‍ය දේවල් වලට තියෙන ආශාව අඩු වෙනකොට. දැන් අපේ උනන්දුව බෙදිලා කිහිල්ලා තියෙනවා. අවශ්‍ය දේවල් වලට වැඩි අනවශ්‍ය දේවල් වලට. ඒ නිසා අත්‍යවශ්‍ය දේවත් හරියට කරගන්න බැහැ. ඉතින් මේ කලමනාකරණය ඉතාම වැදගත්. මේ ආස්ථාවේ කලමනාකරණය, මමත්වයේ කලමනාකරණය. ඒ කලමනාකරණය හරියට කරගත්තොත් කල්යාණ මිත්‍රවරුනි ලෝකේම කලමනාකරණය කරාවක්. හැබැයි මම කියන තැන කලමනාකරණය සිද්ධ වුණේ නැත්නම් මොනවා බාහිර වශයෙන් හදන්න හැදුවත් මොන ක්‍රමවේද ගෙනාවක් හරියට හැදෙන්නේ නැහැ. එතකොට භාවනාවෙන් කරන්නේ මේ මමත්වය කලමනාකරණය කර ගැනීම. මුලින් නැති කිරීමක් මේක කලමනාකරණය කර ගැනීම. කිසියම් පාලනයක් ඇති කර ගැනීමක් මේ මමත්වේ. අත්‍යවශ්‍ය දේ මොකද්ද? අනවශ්‍ය දේ මොකද්ද? ලබා ගන්න පුළුවන් දේවල් මොනවද? බැරි දේවල් මොනවද? ඕන දේ මොනවද? එපා දේ මොනවද? ඒ අඳුනගෙන ඒක භාගයක්ම කපලා දාන්න පුළුවන්. ඒවට යොදවන කාලය, ඒවට වියදම් කරන මුදල්, වැය කරන ශ්‍රමය, කරන තරඟ, ඒ ඔක්කොගෙම නිදහස් වෙන්න පුළුවන්. ඒ සියල්ලම අපිට පුළුවන් සම්පූර්ණයෙන්ම ඒකාග්‍ර කරන්නට අර අත්‍යවශ්‍ය දේ. නැතිවම බැරි දේවල්. ඉතින් අපි ඒක කියනවා අල්පේච්ඡතාවය කියලා. දැන් අප ධහමේ පාවිච්චි කරන වචනය අල්පේච්ඡතාවය, අපිස්බව කියා. ඉතින් මේ වචනේ ප්‍රායෝගික අර්ථයයි. අඩු ආශා ආශා නැතිකම නෙමෙයි. ආසාව නැති කරගන්න කියන එක ලේසි. හැබැයි අපගත කරන ජීවිතානුව ඒක ප්‍රායෝගික නෑනේ අම්මා කෙනෙක් විදිහට. ඒක ප්‍රායෝගික නෑනේ. ඉගෙන ගන්න සිස්ටේකු විදිහට ප්‍රායෝගික නෑනේ කියන්න පුළුවන්. එහෙම නෙමෙයි. අල්පේක්ෂතාවය බුදුදහමේ අවධාරණය කරන කාරණයක් අල්පේක්ෂතාවය. අඩු ආසාවන් වැඩි ආසාවන් තියාගන්න එක දක්ෂතාවයක් නෙමෙයි. දක්ෂතාවයේ ආශාවන් අඩු කරගන්න එක. අවශ්‍යතා අඩු කර ගැනීම තමයි දක්ෂතාවය. ඉතින් කරණීය මෙත්ත සූත්‍රය එහෙම කියන්නේ ඒක තමයි. ඒ සුදුසුකම් ගැන කියනකොට. ඉතින් ඒ නිසා මේ භාවනාවෙන් අන්න අපේ සංහාව කලමනාකර වෙනවා. මමත්වයේ කලමනාකර එතෙන්ටම ගිහිලා රවුමේ එළියේ ඉඳගෙන පරිධියේ ඉඳගෙන ඒක ලක්ෂණ කරනව නෙමෙයි. එතන පැලැත්තන අලවනවා නෙමෙයි. දෙලින්ම යනවා කේන්ද්‍රයට. කේන්ද්‍රයට ගිහිල්ලා මේ සකල විද ප්‍රශ්න ඇති කරන මේ මුලට ගිහිල්ලා එතනින්ම මේ ප්‍රශ්න විසඳන්නට බලමු. එතකොට අන්න එබඳු වෙනසක් කල්යාණ මිත්‍රවරුනි භාවනාවෙන් අපේ ජීවිත තුළ ඇති වෙනවා. එතකොට මමත්වයෙන් දක්ෂ කිරීම අඩු වෙනවා. ඒතර මොනවටද මමත්වයෙන් දක්ෂ කරේ? ඒ දුකක් බවටපත් වෙනවා. ඉවලිම හරි පස්සේ හරි. ඒක නවත්තන්න නම් බෑ. යමක් මගේ කරගත්තද ඒ දේ නිසා හිතාගන්න බැරි ප්‍රශ්න එනවා. එහෙම ප්‍රශ්න නොවන කෙනෙකු දෙයක් මේ ලෝකේ නෑ. මගේ කරගත්තොත් මගේ කරගත්තේ නැත්නම් ඔහිතියේ කරගත්තොත් නම් ඒ වෙනුවෙන් Tamanට නිදි මරන්න වෙනවා, වියදම් කරන්න වෙනවා, සටන් කරන්න වෙනවා, ආරක්ෂා කරගන්න වෙනවා. මේ මොනවා කරත් තියාගන්න බැරි වෙනවා Tamanට ඕන විදිහට. ඉතින් ඒ නිසා මේ හරදර අඩු කරගන්න එක දක්ෂතාවයක්. හරදර වැඩි කරගන්න එක අදක්ෂතාවයක්. ඒක අකුසලයක්. කුසලය නම් හරදර අඩු කරගන්න. එතකොට භාවනාවේ කල්යාණ මිත්‍රවරු අන්න ඒ හැකියාව, ඒ නුවණ, ඒ ශක්තිය, ඒ අවබෝධය අපට ලැබෙනවා. ඒ සඳහායි අප භාවනා කරන්නේ. වෙන අරුම පුදුම ආස්කම් ගන්න නෙමෙයි. මේ කරදර අඩු කරගන්න, දුක අඩු කරගන්න, කලබල අඩු කරගන්න. නිවිතනසිල්ල ජීවත් වෙන්න. මේ දැනට පැවරිලා තියෙන වගකීම් ටික හරියට ඉස්ස කරගන්න. අනවශ්‍ය වගකීම් වලින් ඔළුව පුරව ගන්න නැතුව ඉන්න. ඒ අනවශ්‍ය වගකීම් නිසා ශරීරයේ ලෙඩ වෙන එකකින් බේරෙන්න. හිත ලෙඩ වෙන එකකින් බේරෙන්න. නිරෝගී සැහැල්ලු ශරීරයක් හදාගන්න. නිරෝගී සැහැල්ලු මනසක් හදාගන්න. තෘප්තිමත් ජීවිත ගත කරන අය බවටපත් වෙන්නට. ඒ සඳහායි භාවනාව කියන්නේ. අපිට බලන්න පුළුවන් අප මෙපමණ කාලයක් භාවනා කරලා තියෙනවා මොනවද ලැබී කියන ප්‍රතිඵල. ඕවා තමයි බලන්න තියෙන්නේ. වෙන මොනවත් හොයන්න යන්න එපා. ඕවා තමයි මිලුද්දන්නේ. ඒත් පේනවා නම් දසමයක් හරි මගේ ආශාව අඩුයි. ඕන නැති දේ පස්සේ දුවන එක අඩුයි. ඒ බව පේනවා නම් ලකුණු දාගන්න. ටික ටික අඩියෙන් අඩිය මේ මාර්ගයේ ඉදිරියට යන බව ඔබටත් මටත් දැනෙනි. ඒ තනසිල්ල මේ මොහොතේම අපට අත්දකින්නට පුළුවන්. අන්න ඒ විශ්වාසයේ සහ සතුටින් යුතුව කල්ලාන්නේ කුවරුනි අපිට වෙලාවක් අපට සුතුරුදු භවනාවේ යෙදෙන්නේ.